උපග්‍රන්ථ 4 සක්කාය දිට්ඨිය උපාදාන වශයෙන් දැඩිවගත් පංචස්කන්ධය සක්කාය නමින් හැඳින්වේ සංයුක්ත නිකාය 3 274 පිට ආදිය මෙහි උපාදාන නම් ඡන්ද රාගයයි හෙවත් ආසාවයි මෙසේ තණ්හාවෙන් තදින්ගත් ස්කන්ධ පංචකය ආත්ම වශයෙන් වරදවා දැකීම දැඩිව පිහිටීම සක්කාය දිට්ඨියයි එක් එක් ස්කන්ධය ඇසුරු කොට සතරාකාරයකින් ඇතිවිය හැකි මේ ආත්ම දෘෂ්ටිය ස්කන්ධ පහම සලකන කල විසි ආකාරයකින් යුක්ත වෙයි. පටිසම්භිදා මග්ගයේහි මේ විසි ආකාරයේ සවිස්තරාත්මකව දක්වා තිබේ. දැන් එය කෙටියෙන් සලකා බලමු. 1. රූපය ආත්මය වශයෙන් විපරීතාකාරයෙන් දකි. රූපං අත්තතෝ සමනුපස්සති. ඇස ආදී පස් ඉඳුරන්, කෙස් ආදී දෙතිස් කුණුපයන්, කසින භාවනා වැඩිමෙන් ලැබෙන පටිභාග නිමිති ආදිය මමය ආත්මයයි දැඩිව සැලකීමෙන් ප්‍රථම රූප වස්තුක එනම් රූපය පදනම් කොටගත් සක්කාය දෘෂ්ටිය පහළ වෙයි. දැල් වෙන තෙල් පහනෙහි දැල්ලත් එහි පැහැයත් දෙකක් නොව එකක්ම වන්නාක් මෙන් රූපයත් ආත්මයත් දෙකක් නොව එකකී මේ දෘෂ්ටි ගතිකයා එනම් මේ දෘෂ්ටියට බැසගත් තැනැත්තා තර්ක කරයි. දෙක ආත්මය රූපය ඇත්තක වශයෙන් විපරීත ලෙස දකි. රූපවන්තං අත්තානං සමනුපස්සති. මෙහිදී ආත්මයයි සලකනු ලබන්නේ අරූප හෙවත් නාම කොටස්ය. හෙවත් වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ හතරයි. මේ අරූපී ආත්මය එනම් මම එකකි රූපය අනෙකකි එසේ වනකල ආත්මය එනම් මම රූපය නිසා රූපවත්ය එනම් රූපය ඇත්තකි යනු රූපය ආධාර වන දෙවන සක්කාය දිෂ්ටියයි. සෙවණැල්ලෙන් යුත් ගසක් ගැන සලකන විට ගසත් සෙවණැල්ලත් එකිනෙකින් වෙනස් වූවත් ගස එහි සෙවණැල්ල නිසා සෙවණැලිවත් වන්නේය. යනු මේ දෘෂ්ටිය තහවුරු කිරීමට ගෙනෙන නිදසුනයි. 3. ආත්මේහි රූපය ඇතැයි විපරීත දෘෂ්ටියෙන් දකි. අත්තනී රූපං සමනුපස්සති. මේ දෘෂ්ටි සංකල්පයේහිද ආත්ම මඤ්ඤණාව පවත්වන්නේ අරූප ස්කන්ධ සතර සම්බන්ධ කොටගෙනය. සිත ඇසුරෙහි රූපය පවත්නා සැටි සලකමින් අරූපී ආත්මෙහි රූපය ඇතැයි තීරණය කරන මේ දෘෂ්ටිගතිකයා මෙසේ පවසයි. රූපය එකක්. අරූපය වූ ආත්මය අනෙකක්. ඒ රූපය මේ ආත්මෙහි පිහිටා ඇත. උදාහරණයකි සුවඳ ඇති මලෙහි සුවඳ වෙනයි මල වෙනයි මේ මලෙහි සුවඳ පවතී එසේම අරූපී ආත්මෙහි රූපය පිහිටා තිබේ. මේ රූප වස්තුක තුන්වන සක්කාය දිට්ඨියයි. 4 රූපේ ආත්මය පිහිටා ඇතැයි විපල්ලාසාකාරයෙන් දකි. රූපස්මින් අත්තානං සමනුපස්සති. මේ දෘෂ්ටිය පවත්වන දෘෂ්ටිගතිකයාද වේදනාදී අරූප ධර්ම සමුදාය ආත්ම කොට සලකාගෙන ඒ ආත්මය මේ රූපේහි පිහිටා ඇති බව මෙසේ කියා පායි. මේ රූපයයි. මේ ආත්මයයි. මේ රූපේහි මේ ආත්මය පිහිටා ඇත. උදාහරණයක් නම් කරඬුවක මණිකක් තිබේ. එහි කරඬුව වෙනයි මණික වෙනයි. කරඬුවේහි මණික තිබේ. එසේම රූපේහි ආත්මය පිහිටා ඇත. මේ රූප වස්තුක සතරවන සක්කාය දිට්ඨියයි. පහ වේදනාව ආත්මයයි විපරීතව දකි. වේදනං අත්තාතෝ සමනුපස්සති. සදුරින් අරමුණු ගැනීමේදී උපදවන සබදෑරුම් වේදනාව හෝ සුඛ දුක්ඛ උපේක්ඛා යන තෙවදෑරුම් වේදනාව හෝ ආත්මය වශයෙන් මඤ්ඤණා කෙරෙන මේ වේදනා වස්තුක එනම් වේදනාව ආධාරය වන පළමු සක්කාය දිට්ඨිය රූප වස්තුක මුල් සක්කාය දිට්ඨිය හා සමවේ. 6. ආත්මය වේදනාවෙන් යුක්තයයි විපරීතව දකි. වේදනාවන්තං අත්තානං සමනුපස්සති 7. ආත්මෙහි වේදනාව ඇතැයි විපරීතව දකි. අත්තනී වේදනං සමනුපස්සති. 8. වේදනාවෙහි ආත්මය ඇතැයි විපරීතව දකි. වේදනාය අත්තානං සමනුපස්සති. මේ දෘෂ්ටිගත තුනේදිම ආත්මයයි සලකන්නේ සංඥා සංකාර විඥාන රූප යන ස්කන්ධ සතරයි. පිළිවෙලින් ඒ ඒ රූප වස්තුක දෘෂ්ටිවලට සමානය. 9. සංඥාව ආත්ම වශයෙන් විපරීතව දකි. සංඥං අත්තතෝ සමනුපස්සති. සදුරට සම්බන්ධ සවදෑරුම් සංඥාව මිහිදී ආත්මය ලෙසින් පරිකල්පනය කරයි. රූප වස්තුක ප්‍රථම සක්කාය දෘෂ්ටිය හා සමානය. 10 ආත්මය සංඥාව ඇත්තෙකු යැයි විපරීතව දකි. සංඥවන්තං අත්තානං සමනුපස්සති. 11 ආත්මේහි සංඥාව තිබේ යැයි විපරීතව දකි. අත්තනී සංඥාං සමනුපස්සති. 12 සංඥාවෙහි ආත්මය තිබේ යැයි විපරීතව දකි. සංඥාය අත්තානං සමනුපස්සති. 13 මේ දෘෂ්ටි තුනේදීම රූප වේදනා සංකාර විඥාන යන ස්කන්ධයන් ආත්මය ලෙසින් සිතා ගනු ලැබේ. ඒ ඒ රූප වස්තුක දෘෂ්ටිවලට සමානය. 13 සංකාරයන් ආත්මයයි විපරීතව දකි. සංකාරේ අත්තතෝ සමනුපස්සති. මේ සංකාර වත්තුක ප්‍රථම සක්කාය දිට්ඨියේදී ආත්මය වශයෙන් කල්පනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම චේතනාවයි. එයද සදොරට සම්බන්ධ කොට සවදෑරුම් වනසේ ගත හැකිය. සංස්කාර ස්කන්ධයට අඩංගු වන වෙනත් ධර්මයන්ද මෙහිදී ආත්මය ලෙසින් සලකා ගැනීමට ඉඩ තිබේ. රූප වස්තුක ප්‍රථම සක්කාය දෘෂ්ටියට සම වේ. 14 ආත්මය සංස්කාරයන්ගෙන් යුක්තයයි විපරීතව දකි. සංකාරවන්තං අත්තතෝ සමනුපස්සති. 15 ආත්මෙහි සංස්කාර පිහිටියේයයි විපරීතව දකි. අත්තනී සංකාරේ සමනුපස්සති. 16 සංස්කාරයන්හි ආත්මය ඇතැයි විපරීතව දකි. සංකාරේසු අත්තානං සමනුපස්සති රූප වේදනා සංඥා විඥාන යන ස්කන්ධ සතර මේ කල්පිතේහිදී ආත්මය ලෙසින් සලකනු ලැබේ. ඒ ඒ රූප වස්තුක දෘෂ්ටිවලට සම වේ. 17 විඥාණය ආත්ම වශයෙන් විපරීතව දකි. විඥානං අත්තතෝ සමනුපස්සති විවිධාකාරයෙන් වර්ගීකරණය කරන ලද විඥාණය මෙම විඥාන වස්තුක ප්‍රථම සක්කාය දෘෂ්ටියේදී ආත්මය ලෙසින් උපකල්පනය කෙරෙයි. ප්‍රථම රූප වස්තුක දෘෂ්ටියට සමය. 18 ආත්මය විඥාණයෙන් යුක්ත කොට විපරීතව දකි. විඥාන වන්තං අත්තානං සමනුපස්සති 18 ආත්මේහි විඥාණය පිහිටියේයයි විපරීතව දකි. අත්තනී විඥානං සමනුපස්සති. 20 විඥානේහි ආත්මේ තිබේයයි විපරීතව දකි. විඥානස්මින් අත්තානං සමනුපස්සති. රූප වේදනා සංඥා සංකාර යන ස්කන්ධ සතර මේ දෘෂ්ටිවලදී ආත්මය වෙයි. ඒ ඒ රූපවත්තුක දිට්ටිවලට සමාන වෙයි. මෙසේ පංචස්කන්ධයන්ගේ වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සක්කාය දිට්ඨිය විභාග කොට දක්වන ලදමුත් බොහෝ විට අන්ධ පෘථග්ජනයා සක්කාය දිට්ඨියට වහල් වන්නේ මේ ධර්ම විභාගය ගැන අවබෝධයක් නැතිවය. ඇතෙමෙකු ස්කන්ධ පසම ආත්ම වශයෙන් මඤ්ඤණා කරන අතර සමහරෙක් ස්කන්ධ එකක් හෝ කිහිපයක් හෝ ඉහත දැක් වූ ආකාරවලින් ආත්මයයි අදහති. අත්වාද උපාදානය එනම් ආත්මවාදය දැඩිව ගැනීම නමින්ද විවහාර කරන සක්කාය දිට්ඨිය සෙසු උපාදාන තුනට වඩා තේරුම් ගැනීම දුෂ්කරය. දිට්ටි අනුසය අප්‍රහීනව තිබීම නිසා මතුවන සක්කාය දිට්ටියේ මැඩුණු සිතින් වසන අශෘතවත් පෘථග්ජනයා උපන් සක්කාය දිට්ඨිය දුරු කරන අයුරු නොදනී. බහැර නොකිරීමෙන් ශක්තිමත් වන සක්කාය දිට්ඨිය ඔහු සසරට බැඳ තබන සංයෝජනයක් වන්නේය. සද්ධර්මයේ නොදත් මේ පෘථග්ජනයා බැඳුනේම උපදී. බැඳුනේම මිය යයි. බැඳුනේම මෙලොවින් පරලොවට යයි. බලුදම් වැලින් දැඩි උලෙක හෝ ටැඹක හෝ බැඳුණු බල්ලෙකු මෙන් හෙතෙම පංචස්කන්ධයන් වටාම දුවයි. ස්කන්ධයන් අනුවම පෙරලෙයි. ස්කන්ධයන් කෙරෙන් නොමිදෙයි. ජාතියෙන්, ජරාවෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකෙන්, මානසික දුම්නසින් දැඩි ආයාසයෙන් නොමිදෙයි. ශාස්වත සහ උච්ඡේද යන අන්ත දෙකට වැටෙන සියලු දෘෂ්ටිවලට බැසගන්නේ සක්කාය දිට්ඨිය. එනම් පංචස්කන්ධයේ ඇසුරෙහි ආත්මයක් ඇතැයි වරදවා දැකීම මුල් කොටගෙනය. ආත්මයක් වෙතයි මඤ්ඤණා කළහොත් ඒ ආත්මය සදාකාලිකය හෙවත් ශාස්වතය හෝ විනාශ වෙයි හෙවත් උච්ඡේදය හෝ යනුවෙන් නිගමනය කළ යුතුය හේිනී එක් එක් ස්කන්ධය වෙන් වෙන්ම ආත්ම වශයෙන් සලකන සක්කාය දිට්ටි පහ උච්ඡේද වස්තුක එනම් එනම් උච්ඡේද දෘෂ්ටියට පදනම් වන බවද ඉතිරි සක්කාය දිට්ටි 15ම ශාස්වත වස්තුක හෙවත් ශාස්වත දෘෂ්ටියට ආධාර වන බවද පටිසම්භිදා මග්ගයේහි දැක්වේ දිට්ටි අනුසය මගින් සක්කාය දිට්ටි සංයෝජනය සෝවාන් මගින් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කෙරෙන බැවින් ආරි උත්තමයාට සක්කාය දිට්ටිය ඇති නොවේ. අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ විපස්සනා යෝගාවචරයා තදංග වශයෙන් සක්කාය දිට්ඨිය දුරු කරයි. එනම් නාම රූප පරිච්ඡේද ඥානෙන් මේ තදංග ප්‍රහාණය සිදුවන බව අටුවාවේ සඳහන් වෙයි. ධර්මය හැදෑරීමෙන් අනාත්ම ස්වභාවය ගැන නිශ්චය වශයෙන් විනිශ්චයක් ඇති කරගත් ශ්‍රතවත් ප්‍රත්‍යඥයාටද සක්කාය දිට්ඨියේ ක්‍රියාකාරී ස්වභාවය පාලනය කරගත හැකිවනු ඇත. අත්වාද පටිසංයුත දිට්ඨි හෙවත් ආත්මවාදයෙන් යුක්ත දිට්ඨිය අත්තානු දිට්ඨිය එනම් ආත්ත දිට්ඨි හෙවත් ආත්ම දෘෂ්ටි යන නම් වලින්ද සක්කාය දිට්ඨිය හැඳින්වෙයි.